ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අද පටන් මේ වැඩමුළුවේ තියෙන දින වකවානුව තුළ මේ පැය ධර්ම දේශනාවක් සඳහා ගත කරන්නයි. ඒකෙන් අදහස් කරන්නේ මේ දේශනාවල් දිගටම දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පවත්වන්නයි ඒ සඳහා අපි උද්දෘත කරගත්තා නැත්නම් මාතෘකා කරගත්තා කිංසූක සූත්‍රය සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච ඒ අංගුත් සංයුත නිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඉතින් ඒ සූත්‍රයේ කොටසක් ආරම්භයේදී දකින්න හම් වෙන කොටසක් පාළි උද්ෘතයක් තමයි ඉස්සරහින් තියාගත්තේ. ඒක පාළියෙන් අපි අර ධර්ම ගෞරවයට ඉස්සර තියාගත්තට ඒ පාළි භාෂාව විවහාර භාෂාවක් නොවෙන නිසා බොහෝ දිනාට ඒකේ අර්ථය තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි ධර්ම මාතෘකාවට සරල ආරම්භයක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරපු පාලි පාඨය තේරෙන සිංහලට දාගත්තොත් අතකෝ අඤ්‍යතරෝ බිකු ඉක්බිති එක්තරා භික්ෂුවක් ඒ කියන්නේ සර්වතන් වහන්සේ වැඩ ඉන කාලේ එච්චර නම් ප්‍රසිද්ධ නැති අඤ්‍යතරව භික්ෂුවක් යේන අඤ්‍යතරෝ බිකු උපසංක තේන උපසංකමි තවත් ඒ වගේම නම වශයෙන් ප්‍රසිද්ධ නැති තවත් භික්ෂුවක් යම් තැනක උමාද එතෙන්ට එළඹුණා එතෙන්ට ගියා කියන එකයි උපසංකමිත්වා තම් බික්කුන් හේතද වෝච. එළඹිලා ඒ පළවෙනි භික්ෂුව දැන් දෙවෙනි භික්ෂුවට මේ විදිහට කියනවා කිත්තාවතානකෝ ආවසෝ බික්කුණෝ දර්ශනං සවිසුද්ධං හෝති. එවත්නි භික්ෂුවකගේ බණ භාවනා කරන කෙනෙකුගේ දර්ශනයක් දැකීමක් සවිසුද්ධ වෙන්නේ කෙතකින්ද කියලා. මේක තමයි මේ ධර්මයේ කතාපාබතය ප්‍රස්තුතිය. ඒ බුදුජානනාථලා දින කාලේ හිටපු භික්ෂුවක් තව භික්ෂුවක් ළඟට ගිහිල්ලා අහනවා අවත්නි කිතකින් දර්ශනය සුවිසුද්ධ වෙනවාද කියලා. ඉතින් අපි මේ සූත්‍රය තෝරා ගැනීමෙන් එක ප්‍රශ්නයකට එක ප්‍රශ්නයක් මතු කර ගැනීමක් කරනවා. අපි සාමාන්‍ය ලෝක ව්‍යවහාරයේ දර්ශනය කියලා කියන්නේ දැකීම කියන එකයි. ඉතින් ඒ දැකීම සුවිසුද්ධ වෙන්න හොඳට කණ්ණාඩි මුට්ටමක් දාන්න ඕනේ. ඉරපායනකම් ඉන්න ඕනේ. ඇද්ද කොහොදලා බලන්න ඕනේ. ඒ ටික ඉතින් අපි කවුරුත් දන්න දේවල්. යම් කිසි දැකීමක් වඩා සුවිසුද්ධව දකින්න නම් අපිට එහෙම නැත්නම් අපිට කියන්න දුරීක්ෂක් දාලා බලන්න ඕනේ. නැත්නම් අන්වීක්ෂක් දාලා බලන්න ඕනේ කියලා. නමුත් අපිට තේරෙනවා මේක නෙවෙයි මේ කියන්නේ කියලා. වික්ෂක්තාව වික්ෂක් ළඟට ගිහිල්ලා තමගේ දර්ශනය වඩා සුවිසුද්ධ කරගන්නේ කෙතකින්ද කොහොමද කියලා අහන්නේ ඊට වැඩිය වෙන එකක්. ඒකෙන් පේනවා අපිට මේ තියෙන දේ සුද්ධ නැහැ කියන්නේ. අපි චීන කන්නයට දාලා බලුවත්, වේක්ෂක් දාලා බලුවත්, අන්වීක්ෂක් දාලා බලුවත්, අත් දෙක හොදලා බලුවත්, අහුවල පැටනකන් ඉඳලා බලුවත්, ලයිට් දාගෙන ඉඳලා බලුවත්, ලං වෙලා බලුවත්, දුර ඉඳලා බලුවත් මේ අපේ දර්ශනය සුද්ධ නැහැ. ඉතින් එතකොට තමයි ඒ අපි බලන දර්ශනය සුද්ධ කරගන්නයි ගිහි ගියාට පැවිදි වෙන්නේ. පැවිදිලත් මානකම් කරන ගොඩක් කාලෙ. එතකොට සැකයක් මතුවෙනවා කාම දර්ශනය පිළිසුදු නැහැ. ඒතර තව කෙනෙක් ගාවට ඒ වගේම <clears throat> පැවිදිලා මහානකම් කරන කෙනෙක් ගාවට කියලා කියන ඇලත්නි මේ දර්ශනය දැකීම සුවිසුද්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් එතකොට එවැනි <clears throat> කතා දෙබසක් අල්ලාබසල්ලාපයක් මාතුකාට තබා ගැනීමෙන් තෝරාගන්න මාතුකා තෝරාගන්න අපටම තේරෙනවා මේ බලන දේ, පේන දේ සුද්ධ නැහැ කියන මේ සූත්‍රය සම්පූර්ණයෙන් කියවනකොට තේරෙනවා සුද්ධ දේ පේන්නේ නැහැ කියලා. එතකොට මෙතන තියෙන බරපතල රසපරස් ප්‍රශ්නයක්. මේ හැමදේම කරනකොට මිනිසෙක් වශයෙන් ආකාර දිවනාසී තියෙන අංග පුලාවක් සහිත මිනිසෙක් ගත්තාම අපේ දැනුම, අපේ අරසාව, අපේ ආහාර හැවීම, අපේ ලිංගික ආශාවල් වාක්කලට සංතරපණය වෙන්නේ දර්ශනීය. ඇහැ නැති වුණොත්, දැකීම නැති වුණොත් ඒ ජීවිතය අන්ධකාරයි. ඒක නිසා ජීවිතයකට අත්‍යවශ්‍ය උපකරණයක් ඉන්ද්‍රියක් තමයි ඇහැ කියන්නේ. තම සර්වචන් වහන්සේගේ දැක්ම හැටියට අපේ ජීවිතේ වැඩියෙන්ම කෙලෙස් උපදවන්නේ ඇහැ. ඒ නිසා ඇහැ නිතරම පේශිදුව තියාගෙන ඉන්නවා. ඒක අපිට පේන්නේ ආරසාව ලබලා දෙනවා, ආහාර ලබලා දෙනවා, අපිට ලිංගික ආශාවල් ඉෂ්ට කරන්න ඒවා ඉෂ්ට කරලා දෙනවා, පිහිටු පැතු සම්පත් අපිට ලබා දෙනවා. ඒ නිසා අපි වටිනාම දෙයට කියන්නේ ඇහැ වාගේ කියලා. මම මේක ආරසා කරන්නේ මගේ ඇහැ වාගේ, මගේ දරුවා මට ඇහැ වාගේ. මගේ මාළේ පෙන්ඩන්ට් එක මට ඇහැ වාගේ. ওই වාගේ අපි වටිනා දේවල් ඇහැ වාගේ කියලා අරසා කරන්නේ අපි ඒ එහෙන් ලැබෙන තොරතුරු වලින් තමයි වැඩියක්ම තෘෂ්ණාව උපදී. වැඩියක්ම මාන්නය උපදී. වැඩියක්ම මමයක් නැත්නම් මමාණය උපදින්නේ ඇහැ නිසා අපිට ඇහැ නැතුව බෑ. ඉතින් ඒ නිසා සර්වචන් වහන්සේගේ ඉගැන්වීම අනුව කෙලස් වැඩියෙන්ම උපදින තමයි එතන තමයි ඇහැ. ප්‍රශ්න වෙලා තියෙන්නේ ඇස්සන්ද උනායි කියලා කෙලස් අඩු වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය භාවනාව සඳහා ඇහෙන් තමයි කෙලෙස් උපදින්නේ කියලා අපි ඇහැ අන්ධ කරගත්තෝ. නොපේතනකට ගියාට කෙලෙස් වල කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකත් සර්වචනසු පහසෙට ලක් කරලා තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඇහෙන් නම් කෙලෙස් උපදින නිසා ඇහැ අසවතාවගෙන සිටිය යුතු රූපන බලා සිටිය යුතුයි කියලා යම් කිසි කෙනෙක් නීතියක් ව්‍යවස්ථාවක් විනයක් පනවනවා නම් උප්පත්ති අන්දයෝ රහත් වෙලා තියෙන්න ඕන කියලා බුදුන්. එනිසා මෙතන තියෙනවා විසඳාගත යුතු බරපතල ප්‍රශ්නයක්. ඒ විසඳාගත යුතු බරපතල ප්‍රශ්නය අපි එදිනදා ජීවිතයේ සාමාන්‍ය වචන ගම්බොත් අපිට තියෙන දේ පේනවා මේ පේන දේ තියෙනවා කියලා ගන්න එක තමයි ලොකුම උදාහරණ. මේ තියෙන දේ අපට පේනවා එතන මේ පේන දේ අපට තියෙනවා කියන අදහසින් අපි භෞතිකීත්‍ය ඉගෙන ගන්න. අපි යමක් පැනලා කියලා උරගාලා බලන්නේ මේ පේන දේ එතන තියෙනවා. මේ තේ තියෙන දේ තමයි පේන්නේ. සම්පූර්ණ ලෞකික විද්‍යාවල් වලට ලෝකායත දැනුමට අපි කියන අද තියෙන විද්‍යානුකූල දැනුම තන්නිකර පදනම් වෙලා තියෙන පුංචි කුළුණාටයි තියෙන දේ පේනවා පේන දේ තියෙනවා. දැන් මේ සූත්‍රයේ මේක තන්නිකර අභියෝගයට ලක් කරනවා. හැබැයි භික්ෂුව අහන්නෙම මේ බැලීමක් වඩා සුද්ධ වෙන්න නම් එහෙම නැත්නම් අපි කිව්වොත් තියෙන දේ ඇති හැටිය දකින්න නම් තියෙන දේ අපිට පේන්නේ නැහැ. ඒක ඇති හැටිය දකින්න නම් මොන විදිය දර්ශනයක් මොන විදිය දික්තියක් මොන විදිය පෙනුමක් අපිට තියෙන්න ඕනද කියන එකයි ප්‍රශ්නේ. ඉතින් මේ ප්‍රශ්නය තාම මතුවලා නැත්තම් කෙනෙකුට නැත්නම් මේ ප්‍රශ්නේ ගෝචර වෙලා නැත්තම් ඒ ප්‍රශ්නය දිරව ගන්න බැරි නෑ. කොච්චර සූත්‍ර උගුරට වැක්කරුවත් කොච්චර භාවනා කරත් කොච්චර දාන ආදී කුසල කර්ම කරත් මේ ප්‍රශ්නේ තේරුම් ගන්නකම් ඒකට බේත් වදින්නෙත් නෑ උත්තරයක් ලැබෙන්නෙත් නෑ සනීප වෙන්නෙත් නෑ. ඒ නිසා මේ මූලික සැකස්ම මූලික සලස්ම මූලික සූදානම් මූලික ලෑස්ති වෙලා ඉන්න ගතිය කියන එක මේ ඔක්කොම ළඟ තියෙනවද නැද්ද කියන එක මට කියන්නත් බෑ. අපි මේ බැලුවට බලුවට කොච්චර බලුවත් අපිට ඕනේ පිරිසිදු බැලිම හම්බ වෙන්නේ නැහැ කියන එක මේ භික්ෂුවට මතුවලා තියෙනවා. ඒකයි මේ භික්ෂුව තා භික්ෂුවක් ළඟට ගිහිල්ලා අනේ ඇවත්නි කොයි විදියට බැලුවොත්ද බැලීම පිරිසිදු වේ. කිත්තවතානකෝ ආවසෝ දස්සනං සුවිසුද්ධං හෝති. එදී අපිට බලන ක්‍රම කියලා දෙන්න පුළුවන්. මේ සූත්‍රය පුරාවට කියලා දෙන්න. නමුත් මේ ප්‍රශ්නේ තාම ගෝචර වෙලා නැත්තම් තමන්ගේ හිතට මතුවලා නැත්තම් උත්තර වලින් ඇති වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්න බෑ උත්තර උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ. එතකොට පුංචි වෙලාවක් ගන්න වෙනවා. මේක අපේ අපේ හිතට වැටහිලා තියෙන තේරුම් ගන්න බැරිකම ආස නැතිකමද නැත්නම් අපේ හිතට මේක ගෝචර වෙලාම නැද්ද කියන එක ගත්තොත් ඒ මේ බලන දේ පේනවා, පේන දේ, තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන එක දැනටම අපිට අභියෝග වෙලා තියෙන්නේ. ඒක ප්‍රසිද්ධ නිදර්ශන දෙකක් සබවචනාංශේ පෙන්නනවා. අපි නිින්දදී හීනයක් දකිනකොට ඒ කාන්තෙම පේනවා. නමුත් මේ පේන දේ නිකිටෙන් ආපු ගමන් නැගිටපු ගමන් අපි දන්නවා තිබිලා නැහැ. නමුත් ඒ වෙලාවට අපිට තරහ යනවා. එළදෙසට ආශාවල් ඇති වෙනවා. ඒ වෙලාවට අපිට හැඟුම් පහළ වෙනවා. නිින්දෙන් අවදි වුණත් ඒ හැඟුම් ඉතුරු වෙලා තියෙනවා. ඒක නිසා නිින්දෙන් අවදි වුණාට පස්සේ පේනවා මේක ඉස්සලා පොඩ්ඩක් දැකපු, අහපු, බලපු ඒ මොනම දෙයක්වත් දැන් නැහැ. ඒ නිසා හීනය දකිනකොට අපිට මායාව සහ සත්‍ය දෙක අතර වෙනසට ඕනම කෙනෙකුට අභියෝගයක් තියෙනවා. තව එකක් සර්වඥාන්සේ පෙන්නනවා. තද බල අවුව පායලා තියෙන වෙලාවක කාන්තාරක හෝ තාරපාරක හෝ ඈත බලනකොට මිරිඟුව පේනවා. ඒ මිරිඟුව පෙන්වන්නේ ජලකඩක් වගේ. ජලයක නගින දිය රැලි වාගේ තමයි ඈත පෙනෙන. ඇත්තටම තියෙන දාහයක්. ඇත්තටම තියෙන තාපයක්. ඒ නිසා සර්වචන සුභවාකට පෙන්නනවා. ඒ වගේ වාලුකා කාන්තාරක ඊටාම 1000 පිපාසයෙන් පෙළෙන මොෙක් ඈත පේන මිරිඟුව දැක්කට පස්සේ ඒක අඹාගෙන යනවා. එතින් ගියොත් නම් වතුර හම් වෙයි කියලා. නමුත් දුවන්න දුවන්න මොකද වෙන්නේ? යාගේ තියෙන වතුර ටිකක් වේලිලා. අර වාලුකා කාන්තාරේ අතරමඟ මැරිලා යනවා. මොකද මිරිඟුව කියන එක ගියත් එතන වතුර නැහැ ඊටත් එතේ තවත් හාස්‍ය ජනක දෙයක් තියෙනවා දුවන්න දුවන්න මිරිඟුව දුවනවා මිරිඟුව සහ දුවන්න අතර පරතරය කවදාකවත් කිට්ටු කරන්න පුළුවන් එකක් මේක මොකද දන්නේ නැහැ එයා හිතන්නේ මිලඟු එතන තියෙනවා මට තියෙන දේ පේනවා ඒ පේන දේ එතන තියෙනවා ඉතින් මොදේ අයි මෙතන විපාසයෙන් ඉන්නේ මට කකුල් දෙකක් හොඳට තියෙනවා දුවන්න පුළුවන් මොකද දුවපහම වෙන්නේ කියලා ඉතින් අඹාගෙන යනවා කවදාකවත් ඒ මිරිඟු සහ දුවන්න මේ මොහ අතර වෙනස පරතරේ වෙනසක් ඇති වෙන්නේ දුවන්නේ පරතරයක් තියාගෙන තමයි ඉතින් අන්තිමට වෙන්නේ ඇති වෙලාව එහෙ වෙලා මැරලා යනවා ඉතින් මෙන්න මේ නිදර්ශන දෙක ගත්තහම අපි මේ ජීවිතයේ සෞභාග්‍ය කියලා නැත්තම් සැප කියලා මොකද්ද එකක් අපිට ගුරු ඉස්කෝලේ පන්ති කාමරවල උගන්වලා කියලා. අපි අම්මලා තාත්තලා බුදලේට අපිට දීලා තියෙනවා. ඒ වගේම සාස්ත්‍රවරු ආගමික නායකයෝ අපිට පෙන්නනවා. නමුත් දුවල ළඟා වෙච්ච එකෙක් නැහැ. එක් එක්ක. තාමත් හැබැයි අපි හිතනවා අම්මලාට තාත්තලාට වැඩි වේගෙන් අපි දුවන උන්දලාට වැරදිලා ඒගොල්ලෝ අපිට ඉගෙන ගත්තේ නැහැ. අපි වගේ රට ගියෙත් නැහනේ. ඒ නිසා අපිට නම් මේක හම්බ වෙයි ෂුවර් එකටම කියලා. දැන් අපි අර අමල තාත්තට වැඩිය දුවගෙන දුවගෙන යනවා. නමුත් කෙලවර අමල තාත්තලා වගේම තමයි. ඉතින් මෙන්න මෙවැනි පදනමක මෙවැනි අනිශ්චිත අනිශ්චිත ඉක්තිර නැති සංකීර්ණ පදනමක ඉඳගෙන වෙන සූත්‍ර දේශනා කිරීමෙන් සර්වඥතම කත බලාපොරොත්තු වෙන්නේ කියලා අපිට වෙනත් ප්‍රශ්නයක් මතුවෙනවා. මේ තියෙන දේ නෙවෙයි නම් පේන්නේ පේන දේ මෙතන නැත්තම් අපි මේ දුවගෙන දුවගෙන යන ගමනේ ඒකාන්තයෙන්ම මිරිගුවක් අඹා යන මුවෙපුගෙක් වාගේ අතරමඟ මැරලා වැටෙන්න වෙනවා. එහෙනම් මේ ਸਰවචනංශ පෙන්වන්න හදන්නේ මොකක්ද අපට? එතකොට අපිට කියාවි පන්තලේ හාමුදුරුවෝ එහෙම නැත්නම් පල්ලියේ පියතුමා කෝවිලේ පූසාරියා එන ඔය කියන්නේ භෞතික දේ ඔය සරුවච්චක් මහන්සිය හරි එහෙම නැත්නම් යේසුස් වහන්සේ හරි බ්‍රහ්මය හරි කියන්නේ ආධ්‍යාත්මික දෙයක් ඒක පස්සේ දුවගොහම මේක හම්බ වෙනවා මේක තමයි නැත්තේ කියලා අපිට ඒකත් භාගයට පිළිගන්න පුළුවන් මොකද මේ අපි ඊළවන්නේ කාම තණ්හාවතිගේ රූප තණ්හාවතිගේ රූප ලෝකෙනේ රූප බලණ්ඩයි ශබ්ද අහණ්ඩයි ගඳ බලණ්ඩයි රස බලණ්ඩයි පහස ලබණ්ඩයි ඒක නෙමෙයි කල් දිව්වේ ඒක නිසා අපිට පුළුවන් එමන ඊට වෙනස් වූ ආධ්‍යාත්මික දෙයක අපි කියන විදිහට යථාභූත ඥානයක් ලබන්න ඇති හැටිය දකින්න යෝනිසුමංච කාර්යය ඇති කරගන්න සම්මාදිට්ඨිය ඇති කරගන්න යහපත් දර්ශනයක් ඇති කරගන්න සුවිසුද්ධ දර්ශනයක් ඇති කරගන්න අපි යන්නේ කියලා අපිට අශ්වශිලා දෙන්න පුළුවන්. මොකද මේ සූත්‍රයේ අවධාන වෙනකොට පෙන්නනවා එහෙම උත්තරයක් දුන්නා ඒකට සැකපුරු. එනිසා අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ මේ අන්‍යතර වූ හාමුදුර කෙනෙක් ගාට ගියාට පස්සේ මේ හාමුදුරන් හම්බෙන පළවෙනි උත්තරේ සාකච්ඡා කරන්න. ඒක ඒකාන්තයෙන්ම මේ කාටවත් කරලා ආද සත්කාර සම්මාන සිලෝක ආරම්භ දෙන එකක් නෙවෙයි. ඒක ඒකාන්තයෙන්ම ඒ වගේ තියෙන යම් ආධිනව පෙන්නලා ආධ්‍යාත්මික පැත්ත ආගමික පැත්ත මතු කළා දෙයි. හෙට බණට මම ආයවිල්ලා කියනවා මේ හාමුදුරුවෝ ඒ ඒ උත්තරේ බාරගත්තේ නැහැ කියලා. දැන් අපි ඉස්ලාම ආධ්‍යාත්මිකය නිර්ආමිෂ සුඛේ බලාපොරොත්තුෙන් ඒ භෞතික ඥාන, විද්‍යා ඥාන, ලාභ සත්කාර අපි පැත්තකට තිබ්බට ඊගාවට ඉදිරිපත් කරන එකත් විස්තර කරලා කොහොම හිතන්නේ? තාම මේක කරපු නැති කෙනෙක්, තාම මේක අත්දකපු නැති කෙනෙකුට මෙන්න මේක කරපම් මේක කරුවොත් ඔබේ ප්‍රශ්නට උත්තරේ හම්බ වෙනවා කියනකොට පස්සේ ඒ මනසයි වටපිට බලනවා. දැන් මෙතෙකුත් ලනු කෑව හැම කෙනෙක්ම දැන් මේකත් ලනුවක්ද? එහෙම නැත්නම් මේක හරියට අත්ලබ්ද කියන්නේ. ඒක ඔය හරුවචනාංශයේ මේ කේශපුත්ත ගාමට ගියාට පස්සේ ඉන මිනිස්සු බුදුජානනාංශ කරපු චෝදනාව එක තමයි. කාලාම සූත්‍රය කියලා නම් අප්‍රසිද්ධ වෙලා තියෙන බටේ රටවල් වක්කදී. එතන ගියාට පස්සේ කියනවා මේ කේශපුත්තු කියන්නේ නිගමක්. නිගම කියලා කියන්නේ මේක අහල පහල ගම් වල පොළ පවත්තන තැන. මෙතන තමයි ප්‍රජාශාලාවක් තියෙන්නේ. ওই ගමන්කාර ඔක්කොම වගේ මෙතෙන් දෙනවා. ඉතින් ඇවිල්ලා ඒගොල්ලෝ මේ ප්‍රජාශාලාව වින්දලා වතුර වලින් වතුර කියන්නේ පැන් ටිකක් බීලා මේ ඉන්න ගම් වලට බණ ටිකක් කියලා. ඉතින් අපි උගව දෙනකොට කන් යොමු කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ එකක් කියලා යනවා අනිදාසයක් කියලා. තව එකක් කියලා යනවා අනිදාසයක් කියලා. තව එකක් කියලා යනවා අනිදාසයක් කියලා. තව එකක් කියලා කියනවා ස්වාමීන් වහන්සේ කොයි එකද පිළිගන්නේ කියලා. දැන් මේ එක්කෙනෙක්ව කතා කරන්නේ මේ ගමුන්ට කුසිකර්ම ගන්නවක්වත් බිස්නස් ගන්නවක්වත් දේපාලන නෙවෙයි ආධ්‍යාත්මික දේවල් තමයි. ඔව් කොහොමද අපි ඒක සහතික කරලා දැනගන්නේ මේක පිළිගත යුතුයි මේක පිළිගත යුතු නැහැ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දෙන්නේ මොකද්ද? කේශපත්‍නික මේ වාසින්ද කියනවා උඹලගේ මේ සැකේ සාධාරණයි. එක එකන එක එකන ඉල එක එක එක එක දේවල් කියලා. ඉතින් දැන් මේකට අපි පූර්ණ කාලීනව දාලා මේකට යෙදিলা මේක ගත කරන්න නම් ඉතලාම අපි ළඟ විශ්වාසයක් ඇති වෙන්න එපා. අපිට කුසල ඡන්දය කියලා මේ ආගමික වශයෙන් සඳහන් කරනවා. මේ කුසල ඡන්දේ පහල කරගන්න මොකද්ද බිනුම් ගන්න? මේ මනුස්සය ඇත්ත මේ වච බොරු කියන්නේ. හොඳ වෙලාවට මේක අහන්න බුදුහාමුදුරන්. ඉතින් බුදුරජාණන් කියනවා මට මිනුම් දණ්ඩක් දෙන්න ඉස්සෙල්ලා මට කියත හැකි උඹලගේ සැකේ සාධාරණයි. gediya pitin කෑවොත් නොමග යamak සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මොකද්ද මේකට කරන්නේ? ඒ නිසා අපිට මේ සූත්‍රයේදී මේ කිංසුක සූත්‍රයේ ගොඩාක් අපිට ප්‍රශ්න ඇති කරලා දෙනවා. විමසනෝනක් ඇති කරනවා අපි මේ යන ගමන අපි පාවිච්චි කරන භාවනා උපක්‍රමය හරිද වැරදිද කියලා කොහොමද උරගා බලන්නේ කියන්නේ. මේක මොන කෙනෙක් කිව්වත් අදහන්න යන්න එපා. මොකද හැම කෙනාම කියන්නේ මගේ ක්‍රමේ හරි අරක වැරදි ඒ නිසා මේක කරන්නයි කියලා. නමුත් මේ මේකෙන් පේන තියෙනවා එහෙම දෙවැන්නෙක් එකට සම්බන්ධ කරගත්තොත් ඒක බාල වර්ගයට වැටෙනවා. ඒක තමන් තුලින්ම මතුවෙනවා. ඉතින් අපි ඒක අද සාකච්ඡා කරන්න යන්නේ නැහැ. අපි මේ සූත්‍ර ඉවර වේගන යනකොට අපිට හම්බ වෙන මිනුන්දඩු වගේක් පිළිබඳවයි මම මේ කතා කරන්නේ. කෙසේ නමුත් මූලිකවම අපි ගත්තොත් මේ පේන දේ තියෙනවා කියන පොදු සම්මත පිළිගැනීමේ පුංචි අභියෝගයක් තමයි මේ පුංචි මේ හාමුදුරෝ තව හාමුදුර කෙනෙක් ලාණ කියලා කියන්නේ බලපු දේ සුද්ධ වශයෙන් දැක්කා කියලා දැකීම සුද්ධ වෙන්න කෙතකින්ද සුද්ධ වෙන්නේ කියන්නේ. ඒ කියන්නේ දැක්කට පේන්නේ නැහැ කියන එක. ඒ නැත්නම් මේ පේන එක නෙවෙයි පූර්ණ අපිට ආංශික කොටසයි පේන්නේ. ඒකාංග සම්පූර්ණ දකින්නේ කොහොමද කියන්නේ ප්‍රශ්නයක්. ඒකට ඒ උත්තර දෙන ස්වාමීන් වහන්සේ ඒ ශාන්ති කියනවා යතෝකෝ ආවසෝ බික්කු ඡන්නම් පස්සාන පස්සම් පස්සායතන මේ හයක් වෙන ස්පර්ශ ආයතනයන්ගේ සමුදයන්ච අත්තගමංච යථා භූතං පජානාති ස්පර්ශයක් ඇති වෙනකොටම ගහට ගැනීමත් ඒක නැති වෙනකොටම නැතිවීමත් කියන ස්පර්ශ ආයතන වල හට ගැනීම සහ ඒක උදේවාය දෙක නැත්නම් සම්මුතිය අර්ථංග මේ දෙක ඇති හැටියෙන් දකින්න නම් ඊතාවතාවචෝ ඊතාවතාවකෝ ආවසෝ බික්කුණෝ දසන සුවිසුද්ධං හෝති ඇති වෙන ඇති වෙන ස්පර්ශය හට ගන්න වෙලාවෙම දැකලා ඒක ගෙවෙන කම්ම අත නෑර බලන ඉඳලා මේ හටගත්ත මේ ගෙවුණයි කියලා ස්ථාන හයේම ස්පර්ශ පිළිබඳව දැක ගැනීමක් කරන්න පුළුවන් නම් ඒ දර්ශනය සුවිසුද්ධයි ඒ දර්ශනය පිරිසිදුයි පුළුල් සම්‍යක් යහ යහපත්ක්ම කියලා කියනවා. ඉතින් එතකොට අර ඉස්සෙල්ලා මත කරගත්ත ප්‍රශ්නට වැඩිය තව එකක් අපිට භාවනා කරන පිටසක් වශයෙන් මතක කළ දෙන්න පුළුවන්. අපි අරගනිමු අපි මේ දර්ශනය ගැන මේ ප්‍රශ්නේ කතා කරන්නේ. එනිසා දර්ශනය ඇහි දර්ශනය සහ හිතේ දර්ශනය දෙකක් තියෙනවානේ. අපි ඇහි දර්ශනයම ගත්තොත් අපි ඇහෙන් මොනවාරි බලනකොටම මම දැන් දකින්නේ මෙන්න බැලීම පටන් අරගත්තා. ඊට පස්සේ ඒ දැකීම ඉවර වෙනකොටම මගේ දැකීම ඉවරුණා කියලා අපිට දකින්න පුළුවන් නම් අපිට සත්‍යයට අල්ල ගන්න පුළුවන් නම් අපිට අප්‍රමාදීව ඇති වෙනකොටම අප්‍රමාදීව එක දැකගෙන නැති වෙනකොට අස්පනා අපිට නැතිවීම දැක ගන්න පුළුවන් නම් දකින දේ ගැන අපිට හැඟීමක් ඇති වෙයිද දැකීම පිළිබඳව මුලමෙද අග හරියට බලන්න උත්සාහ කරන කෙනාට දකින්න දේ බලන්න බැරි වෙන එක ඒකත් ඒ වාගේම සත්‍යයක්. ඒක නිසා යම් කෙනෙක් උදාහරණයක් වශයෙන් ගත්තොත් සක්මන් භාවනාව කරනවා. එයා සක්මන් කරනකොට මැද හරියේදී උත්කබන තවන පියවර අහු වෙනවයි කියලා හිතුව මේ පොළවේ බර ගතිය, තද ගතිය, මේ කකුලේ බර ගතිය, මේ තද ගතිය, මේ සීතල, මේ උණුසුම. මේ ආයාසයෙන් මම සක්මන් කරනවා. නෑ ඊටාම සැහැල්ලුවෙන් මම සක්මන් කරනවා. ආදි වශයෙන් මේ හොඳ ලකුණු බල බල යනවා කියලා හිතුව මෙයාට එතකොට අර මැද සක්මන් කරගෙන යන ටිකේදී සත්‍ය පිහිටෙයි කියලා දැන් මට උපදේශකුත් දීලා තියෙනවා කියලා හිතමු දැන් එහා පැත්තට ගිහිල්ලා හැරෙන වෙලාව යෝග කැඩෙයි. කඩා ගන්න නැතුව හරවගෙන එන්න ඕන. ඒකට මේ සක්මණේ තියෙන අභියෝගය. කියලා දැන් මෙයා එහා කෙළවරට ගියාට පස්සේ ඔන්න ලස්සන සමනලෙක් තමයි. නැත ලස්සන කුරුල්ලෙක් තමයි. ලස්සන මලක් වගේ. අපිට මේ එක්කනේ සත්‍ය පිළිබඳ උපදේශ ලැබලත් නැහැ. යම් ප්‍රමාණයක් සත්‍ය ලැබලා තිනවර දැකපු සතා දැකපු මල බොහෝම සුවිශේෂී එකක් කියලා ඒකට නතු වුණොත් ඒකාන්තයෙන් සතිය කැඩෙනවා කියන එක මම හිතනවා පිළිගන්නේ කියලා. මේක එක්ක ඒ සක්මන්ට යහපැත්තේ තව කෙනෙක් සක්මන් කරනවා. යා හොඳට සතිය වඩාන යාකලට යනකොට යා ලෑස්තිලා යනවා. එතෙන් යනකොට රූප පේන්න ඉඩ තිබේ. රද්දහෙන්න ඉඩ තිබේ. ඉතිවිලෙන්න ඉඩ තිබේ. නමුත් මට පුළුවන් තරම් සතිය පවත්වන්න ඕන නම් මේ කාය විඥානේ කාය පොට්ටබ්බ ධාතුවේ පාය පොළේ වදින තැන හිත තියාගෙන ඉන්න ඕනේ කියලා එයා හිතන්නේ ගිහිල්ලා හිත ගන්න අල්ලපනල්ලට ඔන්න සතෙක් වේ. මම තමයි ඔන්න මලක් වේ. එතකොටම එයා හිතමු සතිය පිටියයි. සතිය පිටියලා එයා මෙනෙහි කරනවා දකින්න දකින්න දකින්න දකින්න. පේනවා පේනවා කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරලා එයා උත්සාහ කරනවා <clears throat> ඉනිච්ච සතිය කඩා ගන්න නැතුව අපසවර වගෙන ඉන්න. එතකොට එයාට පුළුවන් වුණොත් දැන් මගේ හිත කාය විඥාන තුනේ හිත කාය පොට්ටබ්බ ධාතුවේ තිබුණ හිත චක්කු විඥාණයට මාරු වෙන්න හදන. චක්කු ප්‍රසාදයට මාරු වෙන්න හදන දා ඒක තමයි මේ සතික් තකීමේ මලක් තකීමේ උනේ. ආ මම ඒක අල්ලගත්තා. එනකොටම අල්ලගත්තා. ඊට පස්සේ ඒක නැති වෙනවක් දැකලා එයා ආපහු හිත ගත්තා කියලා ආපහු පයට. එතකොට දැකපු දේ පිළිබඳ විස්තරයට මතක හිටියේ. පයට හිත ගත්තනම් දැකපු දේ ඒක මතකෙට හිටින්නේ නැහැ. ඒක නිකන් අමතක වෙලා යන ගතියක් තියෙනවා. ඒ නිසා දකින්න ස්වභාවය දකින්න කෙනාට දකින්න දේ අවලංගු වෙනවා. දකින්න දේ බලන කෙනාට දකින්න ස්වභාවය අවලංගු වෙනවා. මේ දෙකම එකලස් කරන්න. අපි යන්ත්‍රය හැදිලා තියෙන්නේ එහෙමයි. දකීමේ ඉරියාවව දකීමේ යාන්ත්‍රණය දකීමේ සමීකරණය දැක ගන්න කෙනාට දකින්න වස්තුව අපි අභිරමණය කරන්න බෑ. දකින්න වස්තු අභිරමණය කරුවොත් දැකීමේ ක්‍රියාවලිය සමීකරණ යාන්ත්‍රය දක්වන්න බෑ. ඒක නිසා මේ හයක් වෙන ස්පර්ශ ආයතනයන්හි යම් කෙනෙක් සමුදයත් වයත් හට ගන්න තැනත් ඉවර වෙන තැනත් දකිනවනම් ඒ මිනිස්යාගේ දැක්ම Tamanta සීමා වෙච්ච දැනුමක් ඉදරංගෙන් පිට දේවල් පිළිබඳ දැනුමක් නෙවෙයි. දැකීමක් වෙනකොට මගේ හිත කොහොමද වැඩ කරන්නේ? ඊට පස්සේ ඒක සද්දයක් අහන තැනට ගියාම කොහොමද වැඩ කරන්නේ? ගඳ රස ආහස නැත්නම් හිතේ හිතවිල්ලක් කරන කොහොමද වැඩ කරන්නේ කියලා ඒ යාන්ත්‍රණයට වැඩ කරන ක්‍රියාවලියට හිත දැම්මොත් එයා දකිනවා මේ කඩාගෙන හිත ඉදිරියට ගිය ගමන් මේ වැඩ පිළිවෙලට බාධා වෙනවා. ඒක නිසා මේ ස්වාමීන් වහන්සේ මේ දෙව උත්තර දෙන දෙවෙනි ස්වාමීන් වහන්සේ කියනවා අපේ දැනුම අපේ දැක්ම මේ තා කල්පතා කල්ද සතිය පිහිටවන කල් බාහිරවර්ති. අපිට දැකපු දේවල් පිළිබඳව කහ පාට නිල් පාට හඩ නිල තල ආකාර බර දුක ඔක්කොම කියන්න පුළුවන්. නමුත් දැකීමේ ක්‍රියාවලිය අපි කවදාකවත් දැකලා නැහැ. දැක්කනම් දකින්නත් එක්ක මේ බාහිර ක්‍රියාවලියේ තියෙන විචිත්‍රත්වය සුවිසුද්ධත්වය නැතිලා යනවා. නමුත් අපේ හිත සැලසුම් වෙලා තියෙන්නම දැකීමක් වෙනකොටම බාහිරට ගිහිලා ඒක විස්තර එකතු කර කර ඉන්න නිසා දැකීමේ යාන්ත්‍රණය දක්වන්න බැරි ක්‍රමයක් තියෙනවා. එනිසා මේ ස්වාමීන් වහන්සේ කියනවා බාහිරාවර්ති අවධානය අන්තරාවර්ති කරගන්නයි කියලා. ස්පර්ශයක් ඇති වෙනකොටම ඒකේ ස්පර්ශය හට ගන්න නැතනම් ස්පර්ශය නැති වෙන තැන බැලීමෙන් එහාට යන්න එපයි කියලා. ඕක තමයි අපි සාමාන්‍යයෙන් කියන දිත්තේ දිත්තමත් සම්භවිෂති කියලා උගව දෙනෙක් හරි කැමති ඒ වාක්‍යයට. දැකීම දැකීම මතින් නතර කරපන් ඕක ගැන කතා කරන්න හෝ සැලසුම් කරන්න හෝ අර්ථකථන දෙන්න හෝ ඒකේ අතර විස්තර බලන්න යන්න එපා. බලන්න ගියොත් දැකීමේ යාන්ත්‍රණය දැක ගැනීමට ලකෝ බරපතල පහරක් අදිනවා. ඒ නිසා අපේ සතිය අපි සාමාන්‍යයෙන් ආශ්‍රත ප්‍රසවාසයේ ඉඳගෙන කරගන්න පුරුදු කරන සතිය විවේක ස්ථානකට වෙලා වැලමලුවක සක්මන් කරමින් කරන සතිය එනි වගේ අමතර දෙයකින් අභියෝග වෙච්ච වෙලාවක සද්දකින් රූපකින් ගන්ධකින් රසකින් පහසකින් එහෙම නැත්නම් හිතවිල්ලකින් ඒ යන වෙලාවේදී අපේ මේ සතිය තවදුරටත් සුපතිට්ඨිත සතියක් බවට අඛණ්ඩ සතියක් බවට ඒ අරමුණේම සතියක් බවට පත් කරන්න යනවනම් ඒ වෙලාවට අතුරු අන්තරා වශයෙන් එනේ වගේ අතර විතර බලන්න යෑම මේ වැඩ පිළිවෙලට බාධායි. අතර විතර බලන්න යන්නේක තමයි හිතේ නොසණ්ඩාල ගතිය. නැහැදිච්ච හිත කියලා කියන්නේ අභාවිත හිත කියලා කියන්නේ දැකපු දේක පාරටම ගෙදර අමතක කරලා එලිපත් ඉන්න බල්ලා වගේ එළියට කනවා. කාට ගෙට කනින්නේ නැහැ. මේ ආන්දර දෙවෙනි ආන්දර කියන බල්ලා එලිපත්ේ තමයි ඉන්නේ. ඔක ගෙට පන්නගන්නේ එළියට යන්න දෙන්න එපයි. ඒ නිසා අපි සතිය වඩන ගමන් පෙරහුරුවක් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ලෑස්තිලා යෑමක් තියෙනවා අනන්තවත් විවිධ අරමුණු ඇතුළට රිංගන්න ඉඩ තියෙනවා එතකොට මේ සතිය අන්තරාවර්තනය කියලා ඇතුළට හරවනවා කියන එක අපි කියන එකට විපස්සනා කියලා ඉංග්‍රීසියෙන් නිසා ඉන්සයිට් කියන වචනේ තමයි ඇතුළට බැලීම අනිත් ඒවා ඒකට අපිට ගන්න තියෙන අපි ලෝකේ පුරාවට මෙතෙක් කල් සංසාරේ පුරාවට මෙතෙක් කල් ජීවිතේ පුරාවට සතිය පිහිටවන කම් අපි කිරුවේ බාහිරාවර්තන වැඩ පිළිවෙල. බාහිර සකස් කරන බාහිර අභිලමණය කරන බාහිර දැනුම ගැන ආඩම්බර වෙනවා ලාභ සත්කාර කියලා හිතනවා. මම කියන්නේ කවුද? කොහොමද මේ බැලීම සිද්ධ වෙන්නේ? කොහොමද ඇසීම සිද්ධ වෙන්නේ කියලා අහුවොත් හිතලවත් නැහැ. අසත්‍යමත් පුද්ගලයා බුදුගණක් නාමපු කෙනා, සත්පුරුෂයෙක් නොදකපු කෙනා, සත්පුරුෂ ආශ්‍රයයක් ගැන දන්නේ නැති කෙනා, සත්පුරුෂ ධර්මයේ හැසිරෙච්ච නැති කෙනා. හිතලවත් නෑ මේ අපි දේවල් දැක දැක හිටියට දැකීමේ යාන්ත්‍රණය. මේකට ඉස්සලා දීපු උපමාව නෙවෙයි වෙන කාරණාවක් ඔප්පු කරන දෙයක් තමයි. අපේ ඇහැට ලෝකෙචින ඕනම දෙයක් දකින්න පුළුවන්. නමුත් ඇහැට කවදාකවත් ඇහැ දකින්න බෑ. ඇහැ දකින්න අපිට කණ්ණාඩියක් ඕන. සෝබාලංකාරී මොනේ තමන්ට දැක ගන්නට බෑනේ බලන්නේ ඒ ශ්‍රියාව කඩපතට නෙබීයි කියලා අපි දින්දුවට කියන්නේ ඔක තමයි. අපි ඇහැ දකින්න අපි හරි ආසයි. මොන්නම ක්‍රමයක්වත් නැහැ. ඇහැ බලන්නේ ඒ වගේ තමයි දැකීම කියන වැඩ පිළිවෙල බලනත් කිසිම ක්‍රමයක් පුදුහමර ලෝකේ පහළ වෙනකම් ඒ කණ්ණාඩිය දීලා තිබුණේ නැහැ. දැන් කණ්ණාඩිය දුන්නත් අපි බලන්නේ කණ්ණාඩිය එහා පැත්තට. ඔය රිලෙවට කණ්ණාඩිය දීපුවාම රිලව යහපැත්තේ ඉන්න රිලවල්ලන්ට හදනවා මන්ත්‍රන ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ. රිලෙවට අතර කණ්ණාඩිය දීපුවාම ඒක අල්ලගෙන ඔයා පැත්තේ පේන රිලවල්ලන්ට හදනවා. උත්තේ ඉඳලා හැන්දෑව වෙනකන් අල්ලනවා. ඉතින් අපිට සිද්ධ වෙන්නේ නාමඩක් තමයි. අපිටත් මොනවාර දැකපු ගමන් අපි බලන රූපෙ දිගේ දිගපළ හොයනවා, අස්තර විස්තර හොයනවා, අනුව්‍යංජන ව්‍යංජන හොයනවා. විශේෂ මම මේ බෙර උනේ මෙතනින් පටන් ගත්ත දැකීමක් මේ යන්නේ දැන් මෙතනින් ඉවර වෙනවා කියන එක අට ගැනීම සහ අවසානයේ බලන්න නම් අපි ළඟ පුදුමාකාර ඉන්ද්‍රිය සංවරයක් පුදුමාකාර අධිශීල ශික්ෂාවක් අධිප්‍රඥා ශික්ෂාවක් අවශ්‍යයි බුදුජානනාංශේ සඳහන් කරනවා එහෙන් රූපයක් දකිනකොට යත්වාදීකරණ මේතං සංගතං විහෙරන්තං උප්පජ්ජති පාපක අකුසල ධර්ම තත්ත්ව සංවරය ආපජ්ජති යම් කිසි විදියකට අසතියෙන් ඉඳලා ඇහැට රූපයක් දකිනකොට අසතියෙන් ඉඳලා ඒ රූපේ දිහාට ඇලිලා ගියොත් ඒ කෙනාට අනන්ත අප්‍රමාණ අකුසල රාශියක් එන්න පුළුවන් අන්නේ අකුසල රාශිය පිළිබඳව දැඩි අවධානයේ හිත බාහිරට යන දෙන්නේ නැතුව ඇතුළතර කිරීමට එයිලා ඒ බලන රූපේ ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග දිශේයි සැලකිලිමත් වෙන්න එපයි කියලා බලන රූපේ ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග බලනවා කියලා කියන්නේ බලන්නෙක් බව අමතක වෙලා ඒ රූපයට නතු වීම නිසායි ඇබ්බැහි වීම නිසායි පුරුද්ද නිසායි ඒ මතින් රාග තණ්හා මාන දික්ටි ඇති කර ගන්න නිසා අපිට මේක බලන බලන වාරේ කහන කහන වාරේ කන්නේ විදියට මේ දැන් මේ ඉරපැන්නා දැන් මේ මං ආපු සති ධාරාව නෙමෙයි දැන් උන වෙන කෙනෙකුට බන්න පැනපු ගමන් දැන් මම බලන්නේ පාටපත් වෙනවා ඒකට අසන්නේ පාටපත් වෙනවා ආදි වශයෙන් ඒ වෙනකොට මේ සංසිද්ධිය දැක ගන්න පුළුවන් නම් එයා ඒ බලන රූපේ අක්තර විස්තර ව්‍යංජනන ව්‍යංජන බලන්න ගියොත් බෑ මේකේට කාරණා බුදුහාමුදුරුවෝ කියනකොට අපි අහගෙන ඉඳී. අපේ ළමාට බුදුහාමුදුරුවෝ කියන ශ්‍රද්ධාව නිසා ඒක නැත්නම් අපි යම් ප්‍රමාණයකට සාක්ෂි වෙනවනේ බාහිර බැලුවොත් Tamanට Tamanගේ පැත්ත පේන්නේ නැහැ කියලා. ඒකම සතියෙන් පිටවන්න ගිහිල්ලා බැලුවොත් බලන රූපේ වර්ණ ඒකේ තියෙන ආකර්ෂණීයකති නැති වෙනවා කියන නිසා චින්තාමය වශයෙන් තිබුණා මේක සාක්ෂාත් කරන්නේ බලන බලන වාරි දකින දකින වාරි අපි කොහොමද මේක ඇති කරගන්නේ කියලා කිව්වොත් එතකොට පේනවා මොන්න තරම් සීල සමාධි ප්‍රඥා ශික්ෂා වගේ ඇති කරගෙන අත්දැකීම් කෝටි ගණක් කරා තමයි පිළිබඳ ලොකු අනුකම්පාවකි. නැවත නැවත කිරීමෙන් තමයි අපිට කවදා හරි බලනකොටම මෙන්න මම බලන්නේ කාටවත් වුණා මෙතනින් තමයි ඔන්න මාරුනේ. දැන් ඔන්න අපි ආපහු හිටපු තැනට වැටුණා මේ තමයි බැලීම අවසාන වෙච්ච තැන කියලා ඒ බලන දේ සමුදයක් අත්ංගමයක් දෙක බලන එක අපි නිදර්ශනයක් වශයෙන් ගත්තේ බැලුවත් ඇහුවත් ගඳ රස පහස කොයි එකට ගියත් මේ කරන පුහුණුව හරහා කෙනෙකුට ඒ සුවිසුද්ධ දර්ශනය පුලුල් දර්ශනය යහ දර්ශනය නැත්නම් ගම්යක් දෘෂ්ටිය පහළ වෙනවා කියන එකයි මේ ස්වාමීන් වහන්සේගේ අදහස. ඉතින් අපි ඒක මත මේ අදහස මත පදනම් කරගෙන තමයි මේ භාවනා උපදේශ පන්තියම සකස් වෙලා තියෙන්නේ. අපි පරයන්කේදී මොකද කරන්නේ? එහෙන් තමයි ගොඩාක්ම කෙලෙස් උපදින බව දන්න නිසා අපි පරයන්කේ වැඩ සාර්ථක කිරීමට කෙලෙස් තියෙනක බාධා බව දන්න නිසා තේරවාද භාවනා ක්‍රමේදී භාවනාවට වඩා අධික වසා ගන්නයි කියලා කියනවා. ඒක මේ මේ ඇත්තට අන්ධ කරගන්න කියන නෙවෙයි. මේ වෙලාවේ හැටියට ඒකෙන් කෙලෙසෙන්න පටන් අරගත්තොත් මොන විදියෙන්වත් සතිය පිටවන්න බෑ. ආධුනිකයෙකුට විශේෂයෙන්. ඒසා කියන පරියන්කට ගිහලා ඇත්තට වහගන්න කියන. ඊට පස්සේ කියන පුළුවන් තරම් නිස්සද්ද තැනකට යන්න. ඒ වගේම එකිනෙකා අනිත් කෙනෙක් බනවන්න එපා. බනවනවා කියන කියන්නේ අත තියලා කතා කරනවා. ඉන්න කියලා කතා කරනවා. ආමන්ත්‍රණය කරනවා. මේ අල්ලාප සල්ලාප කරනවා. ඒ හැම දෙයකින්ම අපේ තියෙන සමාජ බන්ධන නිසා කවුරුත් කතා කරන අනිත් කෙනාගේ අවධානය කැඩෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. නිසා පුළුවන් තරම් නිසද්ද තැනකට යන්න. ඒක ගඳ සහ රස දෙක නැති කියන්නේ වාතාශ්‍රය සාමාන්‍ය වාතාශ්‍රය දෙන්න. එහෙම කටේ රසකට දුවන ගතිය නැති වෙනවා. ඒක කොට විතරයි අපට ඇහි චක්කායතනය කනේ සෝත ආයතනේ ගහන ආයතන ජීව ආයතන කියන හතර ඒ ස්ථිර කරන්න. මේ විචල්්‍ය සාධක හතර ස්ථිර කරන්න. ස්ථිර කෙරුවොත් විතර කාය ආයතනයට සම්පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන්. ඒකට කාය අනුපස්සනාව කියලා කියනවා. එතකොට මේ විදියට කයකට නැත්නම් මූලික අවධානය මානසිකාරය විතක්කය කයට යොමු කරවන්න අපි කොච්චර සල්ලි ගෙවනවද කියලා හිතන්න. අපි කොච්චර කාලය සැලසුම් කරනවද කියලා හිතන්න. කොච්චර හැතැම්ම ගාණක් මේ වගේ තැනකට එනවද කියලා හිතන්න. ඒල මොන්න තරම් හිත අලුත් කරගෙන සීලයක සමාදන් වෙලා මේ මේ මේ විදිහට කරගෙන අපි උත්සාහ කරන්නේ මොකටද? මේ හිත මේ කය කයනුපස්සනා කියන්නේ මේ කය කියන සීමාවේ පුළුවන් තරම් හැකිතාක් වලට කොටු කරලා තියාගෙන ඉන්න ඒත් අපිට පණින අඩු ගන්න පරයන්කේකදී අඩු ගන්න පරයන්ක පහන සාර්ථක වෙච්ච වෙලාවකදී හරියටම කායට හිතේ දාගෙන ඉන්න පුළුවන් නම් අපිට එතකොට එකක් දැක්ක කියලා කියයි. කායානුපස්සනාව කියන්නේ කායානුව බැලීම සාර්ථක වුණා කියලා කියන්නේ. ප්‍රති සඳහා මොන තරම් කැප කරන්න ඕනද කියලා හිතන්න. රූප බලන තියෙන ආසාව ආයාසයෙන්ම වසලා දාන්න වෙනවා. ශබ්දාහන තියෙන ආසාව ආයාසයෙන්ම වසලා දාන්න සිද්ධ වෙනවා. ගන්ධ රස දෙක. ඉතින් මේ එක චිත්තක්ෂණයක කායानुපස්සනාව සඳහා හිත යෙදවීමට රූප නොබැලීමට ගන්න අදිෂ්ඨාන. ශබ්ද නොඇසීමට ගන්න අදිෂ්ඨාන. ගන්ධ නොබැලීමට ගන්න අදිෂ්ඨාන. රස නොබැලීමට ගන්න අදිෂ්ඨාන තමයි මුළු සංසාරේ පුරාවට අපි කරපු දාන වලින් විශිෂ්ටම දාන. ඒක කියන්නේ දීලා දානවා කියන්නේ. වෙන දාන නෙවෙයි. දීලා දාන. කොච්චර අමාරුද බලන්න අපිට හරි ලේසි අසත්පුරුෂ දාන දෙන්න, සාංගික දාන දෙන්න, එහෙම නැත්නම් කටින පින්කම් කරන්න උද්ද පැනගෙන කට්ටිය ලෑස්ති වෙයි. හොඳයි නැත්නම් අපිට මානකම් කරන්න බෑ. ඉතින් මානකම් කරන සිව්පස්සේ අපිට ලැබෙන්න ඕන. නමුත් සරුවචනාංශේ කියනවා පොඩ කරන්නේ ලොකම පින්කම තමයි මේ යහ දර්ශනය ඇති කර ගැනීම සඳහා රූප බලන තියෙන ආසාව එක චිත්තක්ෂණයකට ශබ්දා සහ ශබ්ද හිමින් තියෙන ආසාව එක චිත්තක්ෂණයකට මේ ගන්ධ රස කියන එක චිත්තක්ෂණයකට නතර කරගත්තොත් ඒ නතර කරනවා කියුවාට අපි කියවට නතර වෙන්නේ නැහැ ඒක අත්‍යවම හරි අමාරුයි. නමුත් ඒ සඳහා ගන්න ප්‍රයත්නේ පවා මේ භාවනා සඳහා ගන්න ප්‍රයත්නේ පවා පුතුමාකාර දානයක් ඒකට දාන පටිනිසක මුක්ති අනාලය කියන වචන හතර දානෙට දෙන වචන හතර සම්පූර්ණයෙන්ම පාවිච්චි කරනවා. අපි රූප බලන තියෙන ආශාව දාහනේ දීලා දානවා. පටිනිස්සගත කරලා දානවා. ඡාග ත්‍යාග කරලා දානවා. අනාලය ආලය අතහැරලා අපේ හිතපු අපේ ඇහැපුතුම ආශය රූප බලන. ඇහැ ඒ වගේම අවස්ථාවක් හම්බුනොත් වෙන කාටවත් හම්බ වෙන්නේ නැහැ. කනට අවස්ථාව දෙන්නේ නැහැ, නාසයට අවස්ථාව දෙන්නේ නැහැ, දිවට අවස්ථාව දෙන්නේ නැහැ, රූපම බල බල ඉන්නවා. නමුත් අපි මේ පරයන්ක භාවනාව සඳහා කායන පසනාවක් සඳහා එක දේක සතිය පිහිටීමේ අවශ්‍යතාවය සඳහා අපි තාම ආයාසයෙන් සමහරට ආශාවෙන් ශ්‍රද්ධාවෙන් ඇත්තක වසාවෙන් එගම කතා නැති තැනකට යනවා කතා නොකර ඉන්න. ගන්ධ රස දෙකට පහද නැතුව අපි හිත දැම්මයි කියලා හිතමු. කාය කියන සීමාවට දැම්ම. එතකොට අපිට විවෘත වෙලා තියෙන මන ආයතනය කායතනය විතරනේ. දැන් මන ආයතනය කියන්නේ මේ හිත. මනස මානසිකාරය විතක්කය අපි කියනවා නැවත නැවතත් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හරි මෙතන මම ඉන්නවා ඉන්නවා ඉන්නවා කියලා හරි දැනෙනවා දැනෙනවා දැනෙනවා කියලා හරි මේක ආයත දාගන්න. ඉතින් මේක අර පිස්සු වඳුරෙක් පිස්සු රිලෙවෙක් ලනුවකින් අල්ල බැඳගත්තා වගේ වැඩක්. නන්නතර දැකූ බැල්ම බලපු බැල්මට අත්ෙන් අතර වයින් පිස්සු වඳුරක්. අපි ලනුවක අල්ල බැඳගත්තට පස්සේ අර කෝල ගතියට පොන්න තරම් නටනවා. නැත්නම් කැලේ නන්නත්තාල හිටපු කුඩු වෙලා හිටපු කුඩු මීහරකෙක් ගෙනලා ගම්මැද්දක වැඳගත්තොත් අර දින හයියට අර ලනම ලනෝ කඩාගෙන වරවන්ද කඩාගෙන කියලා ඉන්න කඩාගෙන දුවන්න හදනවා වගේ ඉතින් මේ වගේ තැනට ආපු ආධුනිකයට මේ විවිධාකාර දේවල් වලට දුවපු හිත අර කොටු කරාට පස්සේ අර පුදුම වෙහෙසකටපත් වෙනවා. ඒකට ගොඩාක් අනුකම්පා කරන්න. ගොඩාක් ගරු කරන්න ඕන. ඒ යෝගාචරය ගන්න මේ ප්‍රයත්නයේට එක දෙයකට හිත තියලා ඒකේ හිත සතිය පවත්වන්න ගන්න එක ඒක සම්පූර්ණ අසාර්ථක ප්‍රයත්නයක් වලදී කාටත් එකයි. ඒ කාටවත් එකට අතිරේක ලාභ නැහැ. පටන් ගන්න කොයි කෙනාටත් එක තැනක හිත පවත්නවා කියන එක සම්පූර්ණ ගඟදිගේ ඉහළට පිටිලක් වෙනවා. අපි හිතමු අපි හිතමු මේ දිග කතාව කෙටි කිරීම සඳහා පුළුවන් උණයි කියලා. මේ ඉඳගෙන ඉන්න කායයට පිරමීඩයක් ඇතුළට ගිය මිනිසෙක් වගේ මේ පිරමීඩයක් වගේ කය දැම්පත් කළා ඇත්තක වහගෙන මේකට හිත දාගෙන ඉන්නවා. මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව ඉන්නවා. ඉතින් එතකොට දැන් ඇහැ වහගත්තා. දැන් අපි ප්‍රිය කරන නෑදෑයින්ගෙන් වස්තු වලින් හැතැම්ම ගන්න කයින් වුණා. නමුත් මොකද්ද වෙන්නේ? ඇහැ වහගත්ත ගමන් අර වස්තු සේරම රූප සංඥා විදියට ඊතර තුරේ හිටියටත් වැඩිය ගෙදර දොරවල් මැවිලා පේන. අතහැරලා දාලා ආපු දේවල් පිළිබඳව කල්පනා පහළ වෙනවා. මනෝ රූප පහළ වෙනවා. ඒ පහළ වුණාට පස්සේ දැන් හිත ඇත් දෙක වැහුවට වහපු ගමම්ම වෙන්නේ මොකද තනි වුණා වගේ කොටු වුණා වගේ බය ගති චප් මේ චාලිත ගති චක්ෂිත ගති පහළ වෙලා හිත හරියට කොල වෙනවා. ඒක කාගවත් කෙලෙසක් නිසා වෙන එකක්, අශීලයක් නැතිව වෙන එකක් කරන මේ තමයි හැටි. ඉතින් ඒ නිසා අපි ඒවා දැනගෙන ඉවසලා ඉවසලා ඉවසලා කොහොම හරි අත් එක වහගෙන ඉන්න පුරුදු වෙලා. ඒ වහගෙන ඉන්නකොටත් මේ විවිධ රූප දර්ශන පෙනෙද්දිත් අපි කොතනකට හරි සතිය මේ ඉන්න ඉරියව්වට දැම්මයි කියලා හිතමු. මම මේ රූප පේනවා කියලා ගත්ත නිදර්ශනයකට සද්දත් ඇහෙනවා ඔක්කොම තියෙනවා. මේ ඔක්කොම ඇත්තේ තියාගෙන හිටියොත් ඒ යෝගාවචරයට පේනවා ඒ හිත කවදාකවත් මෙච්චර ආයාසයෙන් මේකේ තිබ්බට ඒකේ රුචි කරන්නේ නැහැ. මොකද රුචි කරන්නේ නැත්තේ මොකද? එහෙම හිටියට කිසිම ලාභයක්, කිසිම සත්කාරයක්, කිසිම සම්මානයක්, කිසිම සිලෝකයක්, කිසිම දේශපාලන වාසියක්, කිසිම ආර්ථික වාසියක්, කිසිම මේ සමාජික වාසියක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් ඒ ලැබෙන තියෙන ආදා වෙලාව තමයි අපි මේ නාස්ති කරනවා කියලා හිතේ. පිච්චර කීයක් හරි හම්බ කරගන්න තිබුණු වෙලාව මේ ඇවිල්ලා සල්ලි අතේ සල්ලි දීලා කරබන් ඇත්තක වගේ ඉන්නවා. ඕකත් පහක්. ඕකත් ප්‍රගමනයක් ඕකත් දියුණුවන්ත කියලා අපේ ගෙදර මිනිස්සු අපිට පයින් එක සාධාරණයි කියලා මම හිතනවා මේක ගියක් හරි හම්බ කරන්නේ වෙලාව තාජියක් හම්බ කරන්න හදන වෙලාවට ඒකත් කාට හරි දීලා අතක් පිට අතක් තියන අත් එක අහන්න බලන්න ඒ බටහිර මිනිස්සේ ඉහිලා කිව්වා ලංකාවට ඒ කියන්නේ කට යන්නේ ආධාර දෙන්නනේ ඒවලු දෙනේ පොහොර ආධාර විතරයි වෙන මොන ආධාරයක් අද දෙන්නේ මනසේ කියලා ආධාර ටික හේදි කාලා කක්ක කරලා ඉනවා ලංකාවේ ඉච්චරයි අපිට අහන්නේ වෙන මොකක්වත් ඔය පොහොර ආධාර දෙන්න ගිය මිනිස්සේ දැක්කලු හැන්දානකොට හොඳ ඊලන්දාරියෝ ළමිස්සෝ පන්සල් වලට ගිහලා සුදු ඇඳගෙන ගිහලා පන්සල බෝධිකාව ඉඳගෙන වැඳගෙන බලන්න. මේ මනසයිල ගලු මේ අක්ෂෝ කවදාකවත් දින කරන්න බෑ. මොන්ටට අයියාත්ටි තියෙන මිනිස්සු වැඩ කරන්න පුළුවන් වෙලාවල මංගල ගාවට ගිහලා ඔහේ බලන ඉන්නවා කොහොමද මොන මොකටද ආධාර දෙන්නේ කියලා. අපි නම් පුළුවන් පුළුවන් වෙලාවට කීයක් හරි හම්බ කරනවා මොන මොන හරි කරනවා මෙහින જાතියම ස්වභාවයේ ඒ ලෝහේ බලන්න. ආයක මිනිසෙක් කනකොට මේ පොතන් දවසකාරී දෙහක් දවසකාරී ළමයි මිනිස්සු එකතු වෙලා වඤ්ඤෝක දාන්න ලබනවා. ඉතින් මේ යන වාණිත් නතර කරලා සුද්දට දන්න සිංහලෙන් කතා කරලා කියලා තියෙනවා මඤ්ඤෝක රැලක් කාලා යන්නේ. ඉතින් මියවා කිව්වලු මෙච්චර මේ මිනිස්සු මඤ්ඤෝක තියෙනවනම් මොකටද ආදාරද කියලා. දැන් මේ රටේ අවුරුදු ගාණක් ඉන්න වඤ්ඤ කොටලා කවුරුත් දෙයිද කියලා බලන්න. නිකමට ඔක්කත් මේ අනේ කිතර වරින් තීකක් බිල ඵලයන් කියලා කද්දාකක්. එනිසා මෙහි ඉන්න මිනිස්සෙක් හෙට ගියොත් කරකොලට ඇරියා වගේ අර ගෙතුමියට හිඟන කම ගෙතර ඒ වුණාට පාරායිට ඇවිල්ලා සම්බකු වඤ්ඤ කොටලා කාට හරි දෙන්න. ඉතින් මොන ආර්ථික විශේෂඥයන්ට ওই ධර්මයේ තේරෙන්නේ? මොන සමාජ විශේෂත්වයක්ද ඔක තේරෙන්නේ මොකද මේ මිනිස්සු බලන්නේ කීයක් හරි දෙන්නේ කීයක් හරි ගන්නයි ඉල්ලම සැපෙම නීතිය මේගොල්ලන්ගේ නීතිය හැදිලා තියෙන්නේ අපේ ක්‍රමේ වෙනස් ඉතින් ඒ නිසා මේ දෙක අතර ඒ තියෙන සංනිවේදනමය සංවේන සංවේද සංනිවේදනයේ තියෙන මේ වෙනස උත්තරතරය දක්ෂිණතරය පුදුමාකාර වෙනසක් තියෙනවා ඉතින් මේ නිදර්ශන වලින් මම මේ පෙන්වන්න හදාන්නේ අපි මේ සුද්දට බැන්නට අපේ හිතත් ওই ටිකම තමයි අපේ හිතට කීයක් හරි හම්බ වෙන ලාභ සත්කාර සම්මාන දිලෝක දෙයක් නම් අපි රෑ නිදා ගන්න නැතුව කල්පනා කරවර ඔකට හිත දාන. දැන් මෙතෙන් ඇවිල්ලා හිත දැම්මත් අරමුණකට හිත දැම්මත් අරමුණ කියලා කියන්නේ කයි ඉන්න බාට දැම්මත් හිත කියන මොකටද මේ මොකද්ද මේක හම්බෙන ලාභේ? මොනම දෙයක්වත් නැහැ. ලාභේ නොලැබීමයි ධර්ම ගම්භීරත්වය කියන්නේ. මේක තමයි අපිට තේරුම් ගන්න බැරි දේ. ඉතින් ඒ නිසා අර මේ ස්වාමීන් වහන්සේ කියනකොට ඇත්ත දකින්න ඕනේ නම් දැකීම සවිසුද්ධ වෙන්න ඕනේ නම් දැකීම පුළුල් වෙන්න ඕන නම් යහ දර්ශනයක් ඕන නම් සම්මා දිට්ඨියක් ඕන නම් මේ එකක් තියා මේ කය දිහා කය නැතිල නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට නිින්ද කියලා නැති බවට තියෙන දේ දිහා සම්පූර්ණ ගෞරවයෙන් කොච්චර ගෞරවයෙන් කියන සම්පූර්ණ මුලපටන් අග දක්වාම එක දිගට බලන්නට යම් චිත්තක්ෂණයක වාඩිනවා නම් ඒ චිත්තක්ෂණය කොහොමද හිත නන්නතර හිත ඇතුළට ආවේ අන්න එතන ඉඳලා හිතේ හිත කය ඇතුලේ පවතින දිගටම ලෝකේ තියෙන උත්තරම වස්තු හම්බ වෙනවා නැත්තම් ලොකුම දාණය මේ වෙලාවේ සිද්ධ වෙනවා කියන අදහසෙන් ගරු කරන පටන් අර ගන්නම යෝගාවචරයට මේ වගේ රිට්‍රීට් හතරක් පහක් කරන්න ඕනේ එතකම වෙන්නේ මේක නිකන් ගෙනලා දඩු කඩේ යවුවා වගේ එහෙම නැත්තම් කැඩවිල්ලක් කරගෙන වැලි පොලොවකට ඇදලා ගන්නවා වගේ මාළුවෙක් කරන වතුරෙන් එළියට ඇදලා ගන්නවා වගේ දඟලන පටන් ගන්නවා පුදුම විදියට මේ අරමුණකට හිත ගිහිල්ලා ඒකේ මුල මැදාක බලන්න කියනවා. ඒක නිසා සමහර විටකාර වගේ ඉඳගෙන ඉඳගෙන ඉන්න ඉරියව්වේ මම දැන් මෙතන ඉන්නවා මැරිලා නැහැ අද මේ ක්ලාන්ත වෙලා නැහැ නිඳ කියලා නැහැ කියන එක බල බල ඉන්නක ඒක හරි ඒකාකාරී ගතියක් නිසා අංග දෙනකොට ඒක අහුවෙන්නේ නැහැ. බුදුරජාණන්සේ කියන තරහක් නැහැ. බුදුන්සේ කියනවා එහෙම හිත ඇතුළට ගියාට පස්සේ ඕක ඇතුළේ මේ හුස්ම ඉහළ පහළ අනේක ගණන් කරන්න පුළුවන්. අල්ලන්න පුළුවන්. දැන් වතුර නැති මොහොත දිහා බලන්න රැලි නැති මොහොත දිහා බලන්න රැලි තියෙන මොහොත දිහා බලන්න අපිට මොහොත කවදාකවත් පේන්න අපිට රැල්ල නෙවෙයි ඉතින් බුදුරජාණන්සේ කියනවා ඔබ ඉඳගෙන ඉන්න ඉරියව මුහුද වගේ. ඔකේ රැලි නගිනවනේ. ආශාර ප්‍රසවාස කියලා කරල්ලක් නගින බින්දි මේකලෙන් කියලා. කරල්ලක් නගින මොකක් හරි. ඔය එක රැල්ලක් අරගෙන ඒකේ මුල මැදක බලපන් කියලා. ඒකත් ලේසි නෑ. ආශාර ප්‍රසවාස හිත ගියා. දකින් දකින් ආශාසයේ මේ මුල මේ මැද මේ අග කියලා බලන්න කොච්චරක් ආශාර ප්‍රසවාසය ඇසුරු කරන්න වෙයි. කොච්චරක් ආශස් ප්‍රසවාස ප්‍රසවාසයත් එක්ක සුහද වෙන්න වෙයිද? කොච්චරක් ලං වෙන්න වෙයිද? දැන් අපි මේ රටට විලෝණ අපි දානමසාරාට මේ ඔක්කොගෙම නමගම වයස ඇතුව ඔක්කොම දැනගන්න දවස් කොච්චරක් ඇසුරු කරන්න වේද කියලා හිතන්න. මේක එක්කම යසවල් නම මේ මෙයා මේ මෙයා කියලා හිතට වද්දා ගන්න කොච්චර කල් ඇසුරු කරන්න වේද? අපිට දැකපු ගමන් ඔක්කොම නංගම් වයස ඇතුව වෙන්නේ නැහැ. ආන්නේ වගේ තමයි ආස්වාද ප්‍රසාර හිත දැම්මට ඒකෙන් ලාභය සත්කාරය සම්මානය සලකන්නේ නැති නිසා ඒකට හිත යන්නේ ඉතින් අපිට කොච්චර සද්ධාව ඕනද කොච්චර ධර්ම ගෞරවයක් ඕනද මේ බුදුහාමුදුරුවෝ කියපු නිසා මේ ආස්වාසී මුලමදාග බැලීම තමයි මේ වායෝ පොට්ටප ධාතුවේ මුලමදාග බැලීම තමයි මේ සලායතනයන්හි ස්පර්ශයේ සලායතන පහළ වෙනකොටම හට ගැනීම සහ අවසානයේ බැලීමේ පුංචි මොන්ටිසෝරි පන්තියේ පාඩමක් මේකේ තියෙනවා. ඒක කරලා කරලා කරලා ඒක සරයක් බෑ දෙසරයක් බෑ දහස්වර කරලා කරලා අපි හිතමු යම් කිසි දවසකට යෝගාවචරයේ හුස්ම දැක්කයි කියලා හුස්ම දකින්නවා කියන එක අපි භාවනා භාෂාවෙන් කියන්නේ. හුස්මට මූණට මූණ දාලා ඉන්න පුළුවන් තත්යකට ආවයි කියලා. කියන්නේ හුස්මත් එක්ක හොද උණයි කියලා. හාද උණයි කියලා. යාළු උණයි කියලා. අර උණක් කරගත්තයි කියලා. නිමිටි කරගන්න පුළුවන් කියලා මුලැමැදාක බලන්න පුළුවන් තත්ත්වෙ වෙන්න පුළුවන්මයි කියලා. කොච්චර භාවනා ප්‍රයත්නයක ප්‍රතිඵලයකින් අපිට මේ හුස්ම ටික මේ ඇතුළත අනිවාර්යම ජීවිතේ පවත්වන්න ඕන කරන මේ හුස්ම ටික දැක ගන්න කොච්චරක කැපකිරීමක් කැප කරන්නේ. ඒ කැප කළා ගෝ කාලයක් කරන යෝගාවචරයට හුස්ම වැටෙන්නේ සෑහෙන වෙලාවක් ගිහිලා ගොරෝසුනාට පස්සේ. ඊට පස්සේ ගෙවෙන්න ගිහිල්ලා ගොරෝසු හරියෙපේ තේරෙනවා ඊට පස්සේ ගොඩක් වෙලා යනකම් හුස්ම පිට වෙනවා නමුත් අපිට තේරෙන්නේ නැහැ මොකද අපේ හිත හරි නොහන්දාලයි අවිචාරවත් සංවේදී නැහැ ඒත් ලොකු දෙයක් ඒත් ලොකු දෙයක් හුස්මේ ඇතුළේ හුස්මේ මැද තියෙන ගොරෝසු ටික පේන. පිට වෙන හුස්මේ මැද තියෙන ගොරෝසු ටික පේන. කොහොමම බල බල බල යනකොට මේකේ හට ගැනීම සහ අවධානය දකින්න නම් හුස්ම හටගන්න ආස්වාසය හටගන්නකොටම එළඹ සිටි සීය කියන එක අප්‍රමාදය කියන එක සතිය කියන එක සූදානම් බව කියන එකට අමුතු අර්ථයක් එනවා. අපි අසූදානමින් සූදානමකින් නැතුව ඔය පමාවට බල බල හිටක ගොරෝසු වෙච්ච හුස්ම තමයි පේන්නේ. ගොරෝසු වෙච්ච ආස්වාසය. ගොරෝසු වෙච්ච ප්‍රසවාසය. ඒකත් මගක් දුර ගිහිල්ලා හර්ධෝ නැතිලා යනවා අපි දන්නේ නැහැ. නමුත් මේ මුල සහ අග බලන්න උනන්දු වුණොත් හුස්ම හට ගන්නකොටම සූදානම් ශරීරේ. එළඹ සිටි කතිය. අප්‍රමාදයෙන් බලනකොට පේනවා බොහොම සූක්ෂමව පටන් ගන්න හුස්මක් තමයි මේ සුළුසුළුකක් වාගෙන ආස්පුඩු ප්‍රවාහගෙන ගිහිල්ලා ඉවර වෙලා යන්නේ කියලා. මේ දෙකෙන් මේ හුස්මක මුල අග කියන දෙක මෙතන මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ චන්නං පස්ස ආයතනණං අස් සමුදයන්ච අත්ංගමං ස්පර්ශයක ස්පර්ශ ආයතනේ හය මොන හරි ස්පර්ශයක හට ගැනීම සහ අවසානය. මේ දෙකෙන් අවසානයේ බැදීම අපේ ජීවිතය අපිට උගන්ලා තියෙන මොස්පින්ටුවක් කියලා. කාලකන්නාවක් කියලා. අභාග්‍යයක් කියලා. එනිසා අපි කැමති නෑ සාමාන්‍යයෙන් සිද්ධියක පිටිපස්ස දකින්න. අපිට ඕනේ සිද්ධියේ ඉස්සරහ පැත්ත දකින්න. බබෙක් හම්බ වෙනවා දකින්න අපි කැමති නෑ. බබා මැරෙනවා දකින්න අපි කැමති නෑ. හැබැයි මැරිච්ච හැම එකම උපදිච්ච හැම එකම මැරිච්ච බව දන්නවා. ඒකට බබා උපදිනකොට බර්ත්ඩේ පාටි දැම්මට මරණවට ඉච්චර අපි පාටි දාන්න යන්නේ නැහැ. ඒ තමයි අපිට උගන්ලා තියෙන ක්‍රමය. ඒ නිසා පුතේ කියන ඒ බබාගේ දැක්ම. එහෙම නිසා හට ගැනීම පටන් ගන්නවා. හට ගැනීම බලාන බලාන බලාන යනකොට පේනවා හුස්මක හට ගන්නව පටන් ගන්න ගියොත් ඔය ලෝකයේ නිව්ටන් අයිසෙක් නිව්ටන්ගේ නීතියේ භෞතික විද්‍යාවේදී අයින්ස්ටයින් දක්වාම යනවා ඒකලා ශක්ති බාටපත් වෙන තැන දක්වාම මුළු ගමනම තියෙනවා හුස්ම පටන් ගන්න ගන්න බලන්න කියනවා. අර චීන කන්නඩිය ඕනෙත් නෑ. යාට දුරේක්ෂණ කරන්නෙත් නෑ. අන්වීක්ෂණ කරන්නෙත් නෑ. තමන්ගේ හුස්මේ සූක්ෂමතන බලන්න පුරුදු කළොත් හිත ඒ තරම්ම සංවේදී වෙනවා. සතිය ඒ තරම්ම එළඹ සිටිනවා. අප්‍රමාද වෙනවා. හිතා ගන්න බැරි ගැඹුරකට හිත යනවා. එතකොට පේනවා ඇත්තටම කියනවා නම් අපි මෙතෙක් කල හුස්ම කියලා දැකලා තියෙන ගොරෝසු පුංචි කොටහක් විතරයි. උවමනාවෙන් බැලුවා. දැක්කත් වාසනාවක් තිබුණා තානපාන හරි ගියා. උස්ම පුංචි කොටසයි දැක්ලා තියෙන හරි හැටි දකින්න මුලට මුලට මුලට මුලට ඒ හුස්මටම මුණට මුණ තියාගෙන එනේන හුස්මේ අපි ආශ්වාසය ගමු. ආශ්වාසය මුලට මුලට මුලට බලන්න යන්න. ඒතර ප්‍රශ්වාසෙත් මුලට මුලට බලන්න යන්න ඕනේ. ඉතින් එහෙම කරගෙන කරගෙන යනකොට ඉතින් යෝගාචර වෙනම එක හුස්මක් ඇවිල්ලා ගිහිල්ලා ඒ කියන්නේ අපි ආශ්වාසය ඉවරුණා කියමු. ප්‍රශ්වාසය පටන් ගන්නවා. ප්‍රශ්වාසය උරණයි කියමු. ආය ආශ්වාසය පටන් ගන්නවා. මේ ප්‍රශ්වාසයේ સમાප්තිය සහ ආශ්වාසයේ පටන් ගන්න අතර අහුවෙන්නේ නැති බ්ලැක් හෝල් එකක් තියෙනවා. අහුවෙන්නේ නැති අන්ධකාරයක් තියෙනවා. හිස්තනක් තියෙනවා. ප්‍රශ්වාසය ඉවර වෙනකම්ම බලන ඉඳලා ඊගාව ආශ්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා දැනුණයි කියන්න බැරි දැක්කයි කියන්න බැරි මොකද්ද අබාධයක් මේක කවදාකවත් පේන්නේ නැහැ ආස්වාද ප්‍රසවාසයේ මුලැමැදාක බලන්න පුරුදු කෙරුවේ නැත්තම්. අපිට පේන්නේ මේක නිකන් කාපට් එක වගේ ලස්සනට තියෙනවා කියන. නමුත් බැලුවොත් අපි පොතක් දිගහැරලා පොතේ පිටකොන්ද පැත්ත බැලුවොත් නම් යාදන ගතිය ඇතින පිටු තියෙන පැත්ත ගන්න බැලුවොත් ඒ ටිකේ ඝනකමක් තිබුණාට හැම පිටු දෙකක් අතරම විශාල ආකාරයක් තියෙනවා. පිට පිට පිට පිට මාරු කරලා බැලුවොත් හැම පිටු දෙකක් අතරම ඒක ඝනව පෙනුනට කොළ කොළේ ඝනකම් එකතු වෙලා ඝනයක් වෙලා පෙනුනට අතරමැද අගාධ සිනාගේ හුස්මක් හුස්මක් හරියට පොතක පිටති කරනවා වගේ ඒ අතරමැද විශාල හිස්තැන් ඒකට හිස්තැන් කියලා පේන්නේ හයියට දක්ලා බලනකොට පොත දිගෑරනකොට පේන ඇතුලේ හැම තැනම හිස්තැන් තියෙනවා කියලා අන්නේව බලන්න බලන්න පේනවා අපි මෙතෙක්කල් දැක්කයි කියලා කියන දේ තව කොච්චරක් ගැඹුරක් තියෙනවද ඒ වාගේ මේ ගැඹුරට යන්න යන්න පේනවා ඒක වචනෙට දාන්න බැරි. විස්තර කරන්න බැරි. කද්දෝ අත්දැකීමක් තියෙනවා. ඒ නිසා භාවනා නොකරපෙන්න කියනවා. ඕ පිස්සු භාවනා කළ හැටි පිස්සුවක්. ඒක අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. ඒ නිසා මේ යක්ෂයාට මේ අමු කැවිලා. ඒ නැත්තම් වයර් මාරු වෙලා. ඒ නිසා මේ මිනිස්සුන්ට කියන්නේ භාවනා පිස්සයි කියලා. ලෝකසංජේ පොතේ ලියලා තියෙන සමථ විදර්ශනා භාවනා මාර්ගයේ මේ බුද්ධ ආදී උත්තරන් වහන්සේලා පවා ඊටාම ගෞරව කරන මේ යෝගාවචරයට සාමාන්‍ය ලෝකයා කතා කරන්නේ භාවනා විශ්ව භාවනා විශ්වය. ඒකල කියලා තිනවා අද කාලේ භාවනා කරන කෙනෙකුට කියලා පිළිච්ච පරික්‍රමකට තරම්වත් ලෝකයා සලකන්නේ ලෝකයා කමක් නෑ. අමේ මගේ හිතවත් මට සලකන්නේ. Tamange හිතවත් මේ හොයාගන්න දේවල් වලට මේ දකින්න ගැඹුරට සලකන්නේ මොකද ඒකෙන් ලාභය සත්කාරය සම්මානය අසි ලෝකයෙන් ලැබෙන්නේ නෑ. නමුත් මේ හාමුදුරුවන්ට ඔය පළවෙනි පළවෙනි පළවෙනි ප්‍රශ්නයක් හාමුදුරන්ට තේරෙනවා අපි මේ දැක්කට දකින්නේ පිටකොන්ද විතරයි. මුලාග දෙක දකින්න නිසා කොහොමද මුලාග සහිතව දකින්නේ කියන ප්‍රශ්න තමයි අහන්නේ. අපේ මේ දර්ශනය සුවිසුද්ධ වෙන්නේ කොහොමද කියලා. ඒක ඔය බටහිර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මතක් කරලා තිබුණේ අපි දකින්නේ only the tip of the iceberg. Ice කැලේ උඩ මත වෙච්ච කැලේ විතරයි වතුර වල තියෙනවා. අපි දකින්නේ නැහැ. ඉතින් උඩ වැටිච්ච කැලේ තමයි අපි කෝස බාර ටික පළල ඔක්කොම මන. උඩට මත වෙන්නේ අයිස් වලින් 10න් එකයි. ඊටු හරි තියෙන වතුර යට ඒ වගේ තමයි හුස්මක් ගත්තොත් අපිට වැටෙන්නේ. අපිට දැනෙන්නේ ඔකේ 10න් එක විතරයි. ඉතින් අපි කොහොමද මේ 10න් එක නොදැනෙන පැත්තට විහිදුවලා සියුම් පැත්තට විහිදුවලා මුලත් අගත් දැකගන්නේ කියන එක අපිට වචනෙන් මේ වගේ දිග කතාවට පස්සේ කියලා දෙන්න පුළුවන්. සමහරවිට තේනවා සමහරට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ යෝගාවචරය ක්‍රමසහවිදි කොච්චරක් හොයන්න වේද? හරියට නැතිවෙච්ච නිදන් අඳුලක් හොයන කෙනෙක් වගේ. ඒ හුස්මක ආශ්වාසයක පටන් ගන්න පොත දකින්න. එනේන හුස්මට එළඹ එළඹ ඉඳලා පටන් ගන්න දකින්න ගත්තොත් බුදුරජාණන් කියනවා මේ දැනුමෙම ලැබෙන අතිරේක වාසයක් විදියට එයාට නොදක ඉන්න බෑ නොබල ඉන්න බෑ පටන් ගන්න දේ ගෙවෙන්නේ ඒ විදිහටමයි ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට යනවා ඒ පටන් ගන්න තැන බලනකොට නම් මංගල ලකුණක් විතර පහනවා දැන් නම් දියුණු වෙනවා කියන නමුත් ගෙවෙන පැත්ත දකින්න පටන් අර ගන්නට හරි මුස්පේන්තුවක් මහා පාළු ගතියක් කම්මැලි ගතියක් විනාශයක මුලක් වගේ පේන පටන් ගන්නවා ඉතින් ඒ ගෞරවයෙන් යුක්ත මේක දිගට කරගෙන කියන ගියොත් ඒ යෝගාචර පුළුවන් ඒ දවසක ඒ හුස්මක් කියන මේ මුළු කායනපසන ඉතාම පුංචි අංශයක් කරන ඒකේ මුල මැදක දකින්න මැද නම් අපි සාමාන්‍ය දක්නේ දකින්න ලේසි මුල යගය දකින්න පටන් ගත්තා ඊටසේ ඒ යෝගාචරයට දැනගන්න පුළුවන් යම් හේතුවකින් යාට ඒ ආස්වාසික මුල අග දක ගන්න පුළුවන් නම් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් දෙයක් කියන එක තීන්දුවයි ඒක හොඳම ලකුණක් තමයි ඕනම සංසිද්ධික මුලාව දකින්න තරම් අපේ මේ ප්‍රයත්නය යොමු දීලා තියෙනවා නම් ගුණව දීලා තියෙනවා නම් දිහාවට යනවනම් අනිවාර්යයෙන්ම මේ ජීවිතේ මේ බුදු බණෙන් වැඩ ගන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට බෑයි කියලා අභෞවියම නැහැ. දැනෙනවට වඩා හොඳයි. නමුත් එයාට දිගට බල බල බල බල යනකොට තේරෙවි කදාකත් බාහිරේ කවුරක් වෙන අවබෝධ කරන බාහිර ලෝක ආයතන විශ්යන් වලට වඩා පුදුමාකාර හිතේ සංයත ගතියක් සම්මත සම්මත මේ සම්මුති ගතියක් සමතේකට ලැබෙන ගතියක් ඒකෝදු භාවන ගතියක් ඒක පවා වටිනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒකට කියනවා සමත සුඛය කියලා. නමුත් හොඳට මුලමදාක බලමින් ඒකේ රසය බලන කෙනාට ආස්වාසයේ සමත සුඛය විතරක් නෙවෙයි ඇති හැටියේ අපි මෙතෙක් කල මේක නොදැක අපේ හිත පැහැටි. දකින්න දේ දන්න ටික විතරක් අපි උඩ දම දම කෑ ගැහුවට ඒ දන්න ටික යට කොච්චරක් නොදන්න දේවල් තියෙනවද කියලා දකින්න පටන් ගත්තට පස්සේ ඒ යෝගාචර ගොඩාක් කල් යනවා. ගොඩක් වෙලාට ඇහුවේ නැත්නම් තේරෙන්නේ නැහැ. මේ විදිය තමයි කොයි දේත් ලෝකේ ඇති. ආසල් ප්‍රසාසිත හරහා ලෝකේ තියෙන ඕනම දෙයක් දකින්න පුළුවන්. පස්සේ ඒ ආසල් ප්‍රසාසිත දැන දැනුම රූපයක් බැලීම හට ගන්න හැටි කියෙ නැහැටි. තද්දයක් ඇහිීම හට ගන්න හැටි කියෙ නැහැටි. ගඳක් රසක් පහසක් දක්වා දිගට පැතිරීමක් සිද්ධ වෙනවා. මේ පැතිරීම ඔක්කොම ඕනේ තමයි. නමුත් මුලදී අපි කරන්නේ අතිරේක විස්තර ඔක්කොම කපලා හැරලා එකකින් පුංචි අංශෝකින් ඒ සම්පූර්ණ දැනුම ලබා ගන්න හදනවා. ලබා ගත්තට පස්සේ ඒ චින්තාමය ඥාන හරහා අන්වේ ඥාන හරහා තර්ක ඥාන හරහා ඒ දැනුම යොදන්න පුළුවන්. රසක් දැනෙන වෙලාව, ගඳක් ඇහෙන වෙලාව, සද්දයක් ඇහෙන වෙලාව, රූපයක් බලන වෙලාව, හිතට හිතවිල්ලක් එන වෙලාව ආදි වශයෙන් අර දැනුමමයි විවිධ විදිහට පාවිච්චි කරන්නේ. ඒ නිසා සාමාන්‍ය වචන කතා කරනකොට කියනවා ස්පර්ශ ආයතන හයේම මුලමදාග බලන්න ඕනේ. නැත්නම් විශේෂයෙන් මුල යගයි බැලීම හරහා නොදැක්ක දෙයක්. ඒකට අපි නාටකමකට කවුරු හරි සූදානම් කරන නාටකම නටනකොට දැකපු කෙනා ඒ නළු නිලියෝ ඒ වේශ නිරූපණය කරන්න ඉස්සරලා වේදිකාව පිටිපස්සේ ඒ මේකක් කරන හැටි ඊටසේ නාගන නාටකම ඉවරනට පස්සේ ඒගොල්ලෝ ආයෙත් ඒ ඔක්කොම අයින් කරලා දාලා සාමාන්‍ය වෙන හැටි දැක්කොත් මේ දාඩි දා ගන්න පුළුවන් අපිට මේ ඒ නාටකම තිබුණාට නළුනි යන වෙනම නාටකමක් තියෙනවා මේක වේශ නිරූපණය කරන්න, ඒ වේශ නිරූපණ ගලවන්න. ඒක දැක්කට පස්සේ ඇත්තටම ගැලේකට පස්සේ දැක්කොත් නම් වමන යනවා. අපි නළුව නිළියෝ කියලා පෙන්න කට්ටිය පෙන්නඳ හදන දෙයි ඒකේ ඇත්තයි දැක්කොත් ඒක ඒක නිසයි මම හිතනවා නොබල ඉන්නේ කොහොඳයි වේදිකාවට පිටිපස්සේ. ඔය නිකන් නාටකම් බලලාම ගාන ගෙව්වට වටිනවා. අනිත්තරේ පෙන්නොත් නම් ඒගොල්ලෝ අපිට ගෙවන්න වෙනවා. ඒ තරම්ම දෙයක් මේකේ තියෙන. ඒ වගේ තමයි ඕන ආශාසක උනත් කපන්නේ. ආශාසය අඳින්න ඉස්සර වෙලා තියෙන වේශ නිරූපණයක්. ඇඳට පස්සේ නාටක ඉවර වෙලා තියෙන ඒක හොදා යෑමක්. ඒ දෙකම පුත්‍රජානන්සේ විරංජති විරජ්‍යති කියන වචනේ පාවිච්චි කරන විරංජනය වීම. පටන් ගන්නකොට රංජනයක් තියෙන. ඒ රංජනයේ සඳහා රංගනයේ සඳහා ඇඳින් ලක්වනවා. ඊට පස්සේ ඉවරනාට පස්සේ විරංජනයක් තියෙන අන්න ওই දෙක දැක්කොත් විතරයි අපිට නාටකමක් දැක්කයි කියලා කියන්නේ. ඒ බාහිර නාඩගම තමයි ඇහිමක් තැකීමක් පාස සිද්ධ වෙන නිසා යෝගාවචරය මුලින් පටන් ගන්න සතිය එච්චර දුර යයිද කියලා අදහන්නත් බැරි වෙන්නේ තියෙන එක ප්‍රශ්නයක් නෑ සතිය වඩා ගන්න වඩාන වඩාන යනකොට දිනු කරන දිනු කරන යනකොට අනිවාර්යයෙන් මේ සතිය මේ විදිහේ විවිධාංගීකරණයකට ලක් වෙනවා එදාට තමයි පුළුවන් වෙන්නේ මේ පරියන්කේ ගන්න සතිය සක්මණේදී ටිකක් ගන්න පුළුවන් එදිනදාට රුධිර ගන්න පුළුවන්. ගෙදර ගියාට පස්සෙත් ගන්න පුළුවන්. ඒ වගේ එකතුව විවිධාංගීකරණයක් වෙන බවට දැක් ගන්න පුළුවන් නිර්ධාර තමයි. ඉතින් මම අද ධර්ම දේශනාදී මෙච්චරයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හෙට හම්බ වෙච්ච වෙලාවේදී මේ පළවෙනි ස්වාමීන් වහන්සේ දීපු මේ ඡන්න පස්සායතනාන අත්ංගමංච සමුදයංච තථා භූතං පජානාති කියන කොටස තව ටිකක් විචාර කරන්න බලාපොරොත්තු වෙනවා. ඊගාව ස්වාමීන් වහන්සේ උත්තරේ ලබා ගන්න බලාපොරොත්තු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කල. ඉතින් ඒ තාක් අපි මේ දවස පුරා භාවනාවේදී ගත කරා උපදේශුත් ලැබුණා මේ ධර්මදේශනාදී ජම්මම් ක්‍රමසාරදී ලැබුණා මේ සියල්ල දෙන්න මේ කරගෙන යන වැඩපිළිවෙල තවත් උනන්දුවේ ශක්තියෙන් ධෛර්යයෙන් යුක්තව කරගෙන යන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්මදේශනා මෙතන නැවත කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා අපි පෞද්ගලික දවසල මේ වැඩමුළුවේදී පුරුදු කරගත්ත දෙයක් මේ ධර්ම දේශනා වුණාට පස්සේ ඒ දවසේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් සිළු දෙමාටම පින් අනුමෝදන් කිරීමක් එහෙම නැත්නම් පිනිනොපිනි උදව් උපකාර කරපු සංවිධානය කරපු සිළු දෙනාට පින් පැමිණීම ඥාතීන්ට පින් පැමිණීම සහ අපි අපගේ පරමාර්ථය සිහිපත් කර ගැනීම ඒ නිසා අපි මේක දවසේ වැඩ පිළිවෙලේ අවසාන අංකය නෙවෙයි මොකද මේක අවස්ථාවක් කරගන්නවා හැමදාම ඊතාවතාචාදී ගාථා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 කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතත්‍ය සාදු සාදු සාදු